මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස 50 වසරකට පෙර ගුවන් විදුලියට රචනා කරන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නයන් පැරණි මුවන් පැලැස්සේ කිතුල් මල් මදින් නික වූ මල්හාමි නොහොත් මල් බාලයා දවසක් දා ගස් කොළන් අඹරවාගෙන වේගයෙන් හැමූ ප්‍රචණ්ඩ සැඩ සුළඟට බනිමින් තෙලිදිය පිරි මුට්ටිය කුඩු වී යතැයි සිතා එය බේරා ගැනීමට කිතුල් ගසට නැග්ගේය. කිතුලට ගැටගසා තිබුණු උණලීය වැරේ අල්ලාගෙන අඩියෙන් අඩිය ඉහළට නැග කිතුල් මලට ලං වී මලට එල්ලා තිබුණු තෙලිදිය මුට්ටිය බේරා ගැනීමට අත ගසත්ම ගහකොළ අඹරවාගෙන hama ආ සැඩසුලං වේගය නිසා ගසකින් කපාලු කෙසෙල් කෙනක් මෙන් මල් බාලයා කිතුල් ගසින් බිම පතිතිවිය. මෙහිදී ඔහුගේ අත්පා බිඳී පිටකොන්ද අබලන් වී ගියේය. මාන්දමින් පෙළුණු කුඩා දරු පැටවුන් දෙදෙනෙකුත් ඇදුම රෝගයෙන් ඔත්පලව සිටි සොබනි නැමැති බිරිඳත් අතරට එක් වූ මල් බාලයා ගැමියන්ගේ උදව් උපකාරයෙන් තරමක් දුරට සුවය ලැබීය. ඒ වන විට තම පියාගෙන් උරුම වූ කුඩා කුඹුරෙන් ලැබුණු වී ටික අවසන් විය. කුසගින්නෙන් හඬන දරු දෙදෙනාට කැඳදීමට පවා සහල් ටිකක් gedara නැති විය. ඒ නිසයි ඔහු එදා මහරාල ආරච්චිලගෙන් ණයට වීබුසලක් ඉල්ලා ගැනීමට ගියේ. මේ අයබෝවන්ද මට වී බුසලක් ණයට දෙනවා හොඳයි. මං ඒ බුසලට බුසල් තුනක් ගෙනත් මේ වී අටුවට දාන්නම් ගොයන් කැපුවාම. අනේ උඹේ බුසල් තුන උඹම තියාගනින්. බොට ණයට දෙන්න වී නෑ මගව. අරත් ගහෙන් වැටිලා අඳු බඳු කඩාගෙන අබ්බගත උඹට කවුද? එක වී අහුරක්වත් ණයට දෙන මොඩ ආ අන්න දෙවනි ආරච්චි උන්නාන්සෙට ආවා. සීරාලමයේ පුතේ මේ ඇවිත් මේ බිම වැතිරිලා ඉන්නේ අර ගොරගහ කුඹුරයිති මල් බාලයා පිනිහත් ණයට විමුසලෙන් දෙන්තලු ඒකට මුසල් තුනක්ම ගෙන අටුවට දානවා කියන්නේ ආ ඉබ්බන්දා අපාගෙන වලෙන් වන්තමිලි ගෙඩියක් මට තිබහේ බොල මේ <laughs> මල් බාලයට තියෙන්නේ ඒ ගොරගහ කුඹුර අපිට විකුණලා හිටන් කාසි ටිකක් ගන්නටනේ නේද මය පුතේ ආව් ආව් මය කල්පනාවත් ඒකම තමයි අප්පච්චි උඹ මොකද කියන්නේ මල් බාලයා <laughs> ආ උඹ කිතුලේ මැටිලා අබ්බ ගාත වෙලා නේද ඔය ඉන්නේ <laughs> එහෙමයි ඒ උනාටයි බොන් මට ඉන්නව හින් එවුන් දෙන්නෙකුයි ඇදුම හැදිලා ඉන්නමයි සොබනී උන්ට පුළුවන් ද උඹේ ණයතුරුස් ගෙවන්න මේ උඹ මෙලාකටත් ඊවටේට ණය වෙලා ඇති නේද කොහොමද එව්වා ගෙවලා නිදාස් වෙන්නේ අනික උඹ කියන ඔය කුඹුර කුඹුරක්ද බං නැත්තම් පාළුවට ගිය කනත්තක්ද කොච්චරද ඒකේ වපසරිය කියාපන්. ඔබ දන්නවද වපසරිය? එහෙමයි. මේ දෙපැල පල්ලාහක වපසරිය කියලායි මෙහෙ ඔප්පුවේ තියෙන්නේ ආයිබෝන්. බොට <laughs> ඕල් මාදද බාලයා අනික ඒ ඉදම තුත්තිරි වැවෙන කනත්තක්. <laughs> <laughs> නෑ කිරාල පුතේ ඔය මල් බාලයා දන්නේ නැතුව ඇති ඒ කුඹුරු කැලේ තියෙන ආරවුල ගැන හැබැයිමයි හැබැයිමයි හැබැයිට ඒ ආරවුල දිගහරින්න ගියොත් මල් බාලයා කමුතුයි නේද අපච්චි නැතුව නැතුව අනේ මොනවද මේ තමුන්නාන්සලා කියන්නේ මම කුඹුරට කොහෙන්ද ආවුලක් <laughs> ඒකහත් මුතු පරම්පරාවක් නිරබුල්ල බුද්ධි විඳගෙන ආපු රත්තරන් කුඹුරයි <laughs> ඒ රත්තරන් කුඹුරේ දැන් පැලවලා තියෙන්නේ තුත්තිරි කුඩමැට්ටයි හුලන්තලයි දහ ජරා මල් ජාති <laughs> ආ බලනවා ඒකටත් එක්ක අල්ලපු කුඹර දියා ඈ මේ කරල් දැකති වගේ <laughs> ඒක අපි ළඟට ගත්ත කුඹරනේ පුතේ හරි අපච්චි <laughs> හරි හරි ආන්න ඒකයි නියම රත්තරන් කුඹර කියන්නේ අනික අපි ඒ ගත කුඹුරේ උප්පුවේ තියනවා මේ මේ මේ මේ මායින් ආරවුලක් මොනවා මායින් ආරවුලක් කියනවා ඒ උනාට මයි කුඹුරේ කිසිම ආරවුලක් කවදාවත් තිබෙන්නේ නෑ අයිබුවන් තිබෙන්නේ මල් බාලයෝ ඔය ආරවුල් බේරගන්ට නඩු කියන්ට ගිය හුඟ දෙනෙක් නැත්තටම නැති වුණා. ඒ හින්දා ඔය ඉදම අපට විකුණලා සල්ලි ටික ගනින් මල් බාලයෝ. මෙච්චරයෝ. මගේ අප්පච්චි වල දාපු තැන තියෙන ඇට කටුත් සලිත වෙලා එයි මං ඒ කුඹුරු කෑල්ල විකුණලා කෑවෝති. බෑ බෑ බෑ බෑ අනේ බෑ කීයට ගියත් මං ඒක කරන්නේ නෑ ආයිබුවන් මගේ හින් උන් දෙන්න ලොකු වුණාම මං මොනවද උන් දෙන්නට දෙන්නේ රත්ීට මක් විකුණගෙන කාලා මැරුණාම ඊළඟ ආත්මෙදි වවුලෙක් වෙනවලු බෑ බෑ බෑ බෑ උඹ වවුලෙක් වුණොත් ඉගිලෙන්ට පුළුවන් වෙයි බං ආ ලෙන්ජරයි ඒක මේ අහපම් මල් බාලයෝ මේ අහපම් මට උඹේ ඔය වැල්වට අරන් අහගෙන කාලේ නාස්ති කරන්ට බෑ මමයි දැන් මේ මුවන් පැලැස්සට ආරච්චිල උඹට තේරුණාද මට අදත් මේ රාජකාරි වැඩ කරන්ට තියෙද්දිත් මං උඹට අනුකම්පා කරලායි මං නැවතුනේ. එහෙමයි. ඔය කුඹුරෙන් එකක අනෙකට විමුසල් කීයක් එනවද උඹට අඩු ගානේ එක ගන්න එකට විමුසල් 20ක් 25ක් එනව ලොකු ආරච්චි මහත්තයා 20ක් 25ක් එනවලු ඒ තුත්තිවි පැලෙච්ච කබල් කුඹුරෙන් අනේ අනේ අනේ පච කියන්ට එපා මල් බාලයා පච කියන්ට එපා එතකොට ඊට අල්ලපු අපේ කුඹුරෙන් එක කන්නකට වී කොච්චර එනවද දන්නවද ඈ ඒ වාගේ දහ ගුණයක් එනවා බොල අනේ මං අහන්නේ එක ළඟ තියෙන කුඹුරු දෙකක් එකකට ලොකු ඇස් වෙන්නකුත් අනිකට අඩු ඇස් වෙන්නකුත් එන්නේ කොහොමද ඒක හරි පුදුමයක් නේ එව්වා ඉතින් එක එකාගේ වාසනා චක්‍රේ හැටියටයි බොලා නැද්ද මගේ කියලා පුතේ ඒක හැබැයි අපච්චි ඈ බාලයෝ ඒ වුණත් උඹේ ඔය පාළු පුරන් වෙච්ච කුඹුරු කෑල්ලට කීයක්ද උඹ ඉල්ලන්නේ කියාපම් බලන්න මේ පැලැස්සට එන අර කුරුඳු මුදලාලි කීවා මය කුඹුර පවුන් 1000ක් විතර වටිනවා කියලා. අහපල්ලකෝ මේ කතාව. අර පාත රට ඉඳලා මේ මුවන් පැලැස්සට එන කුරුඳු මුදලාලියා දන්නවද මෙහි කුඹුර වල තියෙන වටිනාකම? ඒ මිනිහා දන්නේ මේ පැලැස්සේ තියෙන කුරුඳු ගස් කපාගෙන එව්වා හැම ගහලා පොතු ටික වේලගෙන යන්ට මිසක් කුඹුරු වල ගණන් දන්නවද ඒ මිනිහා? හරි. හරි ඉතින් ආරච්චි මහත්තරු කියන්නේ මගේ කුඹුර කීයක් විතර මයින් ආරවුල හින්දා මං හිතන්නේ ඔය ඔය ඉතින් මං කිව කිසිම ආරවුලක් නැතුව මගේ අප්පච්චි මගේ ලොකු අයියයි මමයි සේරම අවුරුදු ගණනාවක් වගා කරගෙන බත් කාපු කුඹුරේ කිසිම ආරවුලක් නැහැ කියලා. මම යනවා යන්න. මේ මේ කාරියට ඕරාගේ අම්මගෙන් පේන අහන්න ආව වගේ කතාවක් නෙව. කීරව පුතේ උන්ට යන්ට දෙන්න එපා. අපි ඒ කුඹුරට ආව තියෙන හින්දා ඒක අපි අතාරින්න හොඳ නෑ. හොඳයි හොඳයි හොඳයි. මේ මේ මල් බාලයා මේ දැන් කොහෙද ඉතින් උඹ ඔය යන්න හදන්නේ ඈ කුරුදු මුදලාලියා හොයන්ට යනවාද උඹ ඈ මං කොහෙ ගියද යන්නේ ඒ ඒ හා වටින්නේ නෑ නේද පලාතේ අලුත් ගම්මුලා දැන් ඉතමයට ඔහොම කතා කරන්නේ බ දැනගන්නේ මමයි මේකේ ලොක්කා කියලා දැනගනි. එහෙමනම් ඉතින් තමුන්නාන්සලට වටිනවද මං වගේ මේ ගහකින් වැටිලා අඬු කඩාගෙන ඉන්න අයින්දක දුප්පත් මිනිහෙකුගේ ඉල්ලීම අහක දාලා ඉතයි ඩාවෙන්නේ. නෑ නෑ නෑ අපි උඹේ ඉල්ලීම අහක දැම්මේ නෑ. ඒක නෙවෙයි. අපි ඒ ගැන සලකා බලනවා බාලයෝ. ඇති ඉතින් ඇති උඹ කිතුල් ගහෙන් වැටිලා බේරිච්ච එක. මං ආවේ ණයට එක වීබුසලක් ඉල්ලගෙන යන්න. ඒ ණයට මං වීබුසල් තුනක් දෙන්නම් කිව්වා. කුඹුර ගොයන් අබල වීඩින්ග ගෙදර ගෙනාපුවාම ඒකට උගන්නෝදි මම කුඹුර තුත්තිරි පෑන කබල් කනත්තක් කීවා. ඒක ආරවුල් දෙනවා කීවා. අනේ ඉතින් බලන්න කියලා පුතේ කියලා පුතේ බාලයා තරහ වුණොත් කුඹුර දෙයි වෙන කාට හරි එහින්දා අපි හොඳයි හොඳයි බාලයෝ බාලයෝ අපි උඹට වීබුසලක් දෙන්නෙත් නැත්නම් ඈ ඔය පාළු ලියදි ටික ආරාවුල් හින්දා වෙන කවුරුවත් ගන්නෙත් නැත්නම් උඹලා හාගින්නේ මැරෙනවා නේද? <laughs> ඊට වඩා නරකද බොල. කුඹුරු කෑල්ල අපට දීලා හිටන් කාසි ටිකක් ගන්න එක. එතකොට අර හින්ගේ උන්ට බතුයි. සබනිට බතු ඒක උදා පච්චි ඕක ගන්නෙ ඈ විත්‍ය තමුන්නායිදයි මං කැලිම යනවා හිටපු රටේ වාස්තේ ගාවට ඒ නිසා මුදුර බොබෝට කෙනෙක් ඒ බුදු අවෝ හිටපු දිසපතියගේ අතට ඔය කුඹුර ගියොත් විනාසයි මිනිහා ඒ කාලේ ඉඳලම අපේ අතු සාපුතේ පෙන්නන්ඩෝරිස් බලේ අනේ මං අපි යමං අර පරණ දිසා මුදුරංග බලවුවට යමංකෝ අපච්චි හිටපු දිසාපතිය ගාවට බාලයා ගියොත් කුඹුර ගන්නවා විතරක් නෙවෙයි ඒකේ මායිම් බෙදන්ට නඩු දාලා මහා කරදරයක් කරයි ඔප්පුවේ හැටියට ගොරොක් ගහ කුඹුරේ වැඩි කොටහක් අපි අල්ලගෙන ඉන්නේ ඕ අනේ පුතේ බාලයාට යන්ත දෙන්න එපා ඌ කීයක්ද කුඹුරට ඉල්ලන්නේ කියලා වඩා හරි හරි හරි මේ මල් බාලයෝ ඔය හිටපු රටේ රාලගාට උඹ යන්න ඕනනේ නෑ. මේ අප්පච්චි අහනවා කුඹුරට සල්ලි කොච්චර ඕනද කියලා උඹට. තමුන්නාසලා කීයක්ද දෙන්නේ? පුතේ ඕකට පැදීගෙන එනවා. අඩු ගානක් දෙන්න කියමු. එට්ටු කෙරුවොත් විතරක් ටික ටික වැඩි කරමු. එහෙම නේද හොඳ. අප්පච්චි කියන්නේ පවුම් 25ක් විතර. ආ මේ මල් බාලයට මේ අපි බොහොම අනුකම්පා කරලායි මේ ගාන අපි දෙන්නේ තේරුණාද? පවුම් 25. ඔව්. පවුම් 25 කියන්නේ රුපියල් වලින් කීයද නන්දියා මලේ? කීයද? රුපියල් 250ක් විතර. 250. 250. කීලා පුතේ, කීලා පුතේ. අයියෝ. රැදී නේද පවුම් 25ක්. පුළුවන් තරම් අදුවට තට්ටු කරගන්න එකයි හොඳ. අච්චි අප්පච්චි ගැන මදි කියලා උන් කතා වෙනවා. ඕ මේ කාලේ පවුමක වටිනාකම රුපියල් වලින් ඒ කියන්නේ ගෙඩි රුපියල්, රිදී ගෙඩි රුපියල් 25ක් විතර ඇති. ඊට අඩු ගානකට ඉල්ලුවොත් මේකයි හිතපු දිසාපතිය හොයාගෙන. ඕ ඒකට නම් ඉඩ දෙන්න එපා කීයටවත්. පවුම් 25ක් දීලා ඔපුවලිය වගමු. ඒක හොඳයි. කොක්කෝද දැන් ওই මල් බාලයා මල් බාලයායි බාලයා වත්තම් කරගෙන ආපු දෙන්නයි යන්න අතන වැටගාව හිටගෙන ගලම් බලනවා මට මෙතෙන්ට පේනවා අර අර අර අර තුන් දෙනාගේම ඔලු ගෙඩි වරනවා වගේ යන අර ඔලු ගෙඩි වනන්නේ ඉස්සරහටද නෑ නෑ දෙපැත්තට වනවනා රහස් කතා වෙනවා ඔය ඇඟිලි ගණන් කරගෙන ඒ කියන්නේ පුතේ වවුන් 25 වදි කියලාද බාලයට තව වැඩි ඉල්ලන්න කියනවා වෙන්නේ මං හිතන්නේ කොයි එකටත් මං අපේ වැටට මෙහා පැත්තෙන් හැංගිලා ඉඳගෙන අහගෙන ඉන්නම් අප්පච්චි <laughs> කඩිනම් කොටනවා කඩිනම් කොටනවා උන් පිට වෙලා යන්න කඩිනම් අනේ නන්දෝරිස් මලේ මොකද කියන්නේ හරි හරි හරි දැන් මොකද කියන්නේ කුඹුර මගේ නෙවෙයිනේ මගේ එකක් නම් කීයට ගියත් උන්නහෙලට නම් දෙන්නේ නැහැ අනේ අම්මා බල්ල ඇත්ත මං කියන්නේ බාලයි ඒක හරි ඒක හරි ඔම්ම දේවල් මටත් හිතෙනවා අනේ අම්මේ කොන්ද කැක්කුමයි නමුත් මං දැන් ඉන්නේ කිසිම දෙයක් කරගන්න බැරි අම්බෝගාතේක් වෙලා නේද මල්ලියේ ඔය නන්දි මලයයි මේ ඉඳපු මලයයි නොහිටින්ට අද මේ ගමනවත් මට එන්න පුළුවන්ද බං බෑනේ ඒ බං අහන්නේ ඇත්තටම මෙහෙම වෙලාවට නේද ඔය ආරච්චි රාල්ලා මිනිස්සුන්ට උදව් වෙන්න ඕනේ ඈ අනේ ඉතින් ඒක දෙන්නේ නැහැ ලකුඹුරට සල්ලි දෙන්න හදන්නේ ඈ හැබැයි අර කීරාලා ආරච්චිල කීව නේද ඉඩම ආරවුලක් ගැනයි මායිම ගැන. ඒක ඇත්ත කියලායි මාත් හිතන්නේ. කියන්න බෑ කියන්න. මට පුළුවන් ඒක දිගාරින්න උසාවියන්ට. බෑනේ වේ. ඒ ඉන්නෝ ඒ දෙනෝයි කියන පව්විලි පාරගෙන ඔප්පු ආරවල දෙන්නම් කියමු. අනේ උඹනම් මහ උල මොට්ටලෙක් මල් බාලයෝ. මේ මෝඩකම හින්දා නේද පවුම් 1000 2000ක් වටිනා කුඹුර පවුම් 25කට තට්ටු කරගන්න යන්නේ උඹ. ඒක නෙවෙයි. ඒක නෙවෙයි. ඇත්තටම මම කුමර පවුම් 10000ක් වටිනවද මාලේ? ඇයි මිනිස්සුયો නොවටින්නේ? ඔත වඩා ඒ කුමර වටින්නේ ඔය ආරච්චිලටයි. මට ඒක තේරෙන්නේ නැති ඇති. මන් දන්නේ නෑනේ මං. මන් දන්නේ නෑ ඒක කියන්න. මල් බාලයෝ උඹේ කුඹරට යාව නේද ඒ උදවියගේ කුඹර තියෙන්නේ. ටිකක් හිටපන්කෝ. ඔව් ඉතින් ඒ තියාගේ කුඹරට වතුර නැල තියෙන්නේ මයි කුඹර වැද්දෙන්නේම. එහෙනම් පවුම් 5000කටත් වඩා ඉහළින් ගානක් ගන්නවා. ගන්නවා නම් ගත්තු දෙන්නේ නැත්තම් කුතරහකට දෙන්නේ කියලා. හීනද අපේ අප්පෝ පවුම් පන්දාක් අපිට මේක විසුමක් ලැබෙන එකක් නෑ එහෙම ගියාම ඔය කීරාලා රජිල මා වස මිනිහෙක් නෙව මේ බලාපම් මල් බාලයෝ ඔය ආරච්චිලගේ මහමිනිහා අර මහරහලා ආරච්චිලත් මේ පැලැස්සේ දුප්පත් මිනිස්සුන්ව රවටලා ගසා කාපු ඉඩකඩන් තමයි ඔය හැම තැනකම තියෙන්නේ. එහෙනම් එහෙනම් Oh, shit. Oh, oh, you know, oh, you know, oh, you know, I know. Oh, oh, නන්දියා බලේ ඕ. කවුරු නමුත් මේ බෝතල් කටු තාප්පෙන් එහා පැත්තේ ඉනවා වගේ මට දැනෙන්නේ බං. ඒ හිටපු දේ ඕන එකෙක්. ඇත්ත කියන්න මම බය නැහැ. කොයි ලොක්ක හිටියත්. ඇහුණද? මේ මන් මොනවද උන්වහන්සේලට කියන්න ඕනේ? මේ අඩුතරමින් පවුම් 2000ක් ඉල්ලනවා. ඕනේ නම් ගනියි. නැත්තම් නොගනි. නොගනි. මං එහෙනම් එහෙම කියලා බලන්න. කියලා බලා තිය. නේ නේ අදා හිම්වන්දා කොහේ අපේ ආරච්චිල මේ කිරාල ආරච්චිල උන්නාන්සේ මම මේනවා පච්චි මම මේනවා නේ මොකද බාලයා කිව්වේ අම්මී ඉන්නේ බාලයා ඈ බාලයා බාලයා නේ නේ මල් බාලයා ඕන් ඔය පාළු වෙච්ච කුඹුරු කෑල්ල අපට දීලා කීයක් හරි අතට ගනි. ඔය මායිම් පුරස්නේ ආරවුල් ගැටලුයි පටලවාගෙන අර පුංචප්පු වගේ නඩුකයන්ට ගිහින් නැති නැති වෙන්න එපා. නැත්නම් මගේ පුතේ. අපච්චි මේ ඒක කරන්ට නම් මේ මල් මාලයා කුඹුරට කීයක් දපෙන් ඉල්ලන්නේ කියලා අහමු බලමු. මේ කීයක්ද මේ බාලයෝ දැන් උඹ ඉල්ලන්නේ දැන් අපි ඔය කුඹුර ගැන හුඟක් දුර කතා බහ කරුවනේව මම මේ වලව්වට දනිපනි ගාගෙන මේ මගේ යාළුව දෙන්නගේ උදව්වෙන් ආවේ ඇයි කිතුල් මල් මදින මම ගාගින් බිම ඇද වැටිලා පොත්පල වෙලා ඉන්නකොට මගේ හින් එවුන් දෙන්නට කැඳ උගුරක් දෙන්නවත් හාල් මිටක් නැති හින්දා නේ මම මේ ආවේ වී බුසලක් ණයට ඉල්ල ගන්න. මං ඒ වී බුසලට බුසල් තුනක් ගෙනත් දෙන්නම් ඔය තියෙන වී අටුවටම දාන්න පොරොන්දු වෙන්න කියලාත් මං කිව්වනේ මම අහන්නේ අපගතේක් වෙලා ඉන්න උඹ කොහොමද මගේ වී බුසලට බුසල් තුනක් දෙන්නේ කියලායි. අයියායි බොන් මගේ කුඹුරේ ගොයන් කැපුවාම එන වී වලින් නේද දෙන්නේ. අනේ මං එක බුසලට බුසල් තුනක්ම දෙන්න පොරොන්දු උනේ. දැන් වෙලාකට මගේ ගෙවුදෙන්න මට කිට බැරිලද තාත්තේ ඒවයි උඹලා කරගෙන ආපු කර්ම විපාක බාලේ ඒවට අපිට කරන්නේ අපච්චි අපච්චි අපච්චි මේ මට අද රාජකාරී වැඩ ගොඩාක් කරන්න තියෙනවා මම යන්නම් එනේ මේ වුණාට කීරල පුතේ මේක ඉස්සලාරින්ට එපා බැලදිලාවත් ඔය කුඹුරු ඉඩම් කැල්ල පිටේ එකෙන් ගත්තොත් අපිට වස නැටවනවා මේකට තමයි නැති ආර ආරවුලක් ඇති කරලා ඔහු මඩවන්නේ. මං දැනටමත් ඔය ගොරොක්ගහ කුඹුරේ තිබ්බයි කියන ගොරොක්ගහයි දැන් තියෙන ගහයි වෙනස් කියලා ඔප්පු කෙරුවම මල් බාලයක් ඉවරයි. කුඹුර ගත්ත මිනිහත් අමාරුවේ වට්ටන්ට මේ කීරාලට පුළුවන් අප්පච්චි එහෙනම් ඇයි අපි පවුම් 25කම දෙන්නේ තව හේතු කරලා පවුම් පහක්වත් අඩු කරගන්න බලමු ඕංගිනවා බාලය මේ පැත්තට ආයෙනවා නේද එනවා එනවා මේ මේ බාලයට මං කීවා නේද ගොරොක්ගහ කුඹුරේ මායිමේ වැරැද්දා ඔව් කිව්වා නේද? අඩෝර දෙයියන් බල්ලා කිසිම වැරැද්දක් නෑ මය ගොරගහ කුඹුරේ. අඩා හීම් බණ්ඩා මේ ඔය අතුල් කාමරේ පෙට්ටගම උඩ තියෙන ඔප්පුවගෙන මෙහාට ආ එහෙමයි නෝවිලි පිහදාලාගෙන මිගහට තේරුණාද හොඳමයි මේ බාලයෝ උඹ දන්නේ නෑ <laughs> ආසවුලක් නැති ඉඩමක් මේ පැලසේ නෑ බාලයෝ <laughs> උඹලා ඇති නොව ඔය කාගේ කාගේ කිලෝට වල හුණු කුඩු තියෙනවා වල ඒවා වාගේ ඔය කොයි ඉඩමෙත් නාරවුල් තියෙනවා <laughs> ඇති ඉතින් වෙන ඉඩම් වල මේ කුඹුර මයේ પરම්පරාවේ අත්ත මුත්තන අත්ත පන අත්ත කාලේ ඉඳලම කිසි මාරවුලක් නැතුව වගා කරගෙන භුක්ති විඳිනව <laughs> ඒ කිව්වේ ඒ මොඩ මිනිස්සු දැනගෙන ඉඳලා නැහැ කොර ගහකුඹුරේ අතර වයින් ගන්නවා මේ බඩ මෙහාට වරේ කෝ කෝ මෙහාට ගනින් ඔය ඔප්පෝ මෙහාට ගනින් ආ මෙහාට ගියා මෙහාට ගියා ඕන් අහගනින් බාලයා අපේ ඔප්පුවේ තියෙන හතර මායින් මොනවද කියලා. ඔන්න අහගනි. උතුරට වෙලමැද්දේ තියෙන කුකුල් අඩිය කොටාපු ගල. ගල. හරිනේ. ඊගාවට දකුණට දකුණට විල් අමුනේ රාල්ලගේ කුරහන් නැලි 10 ඉඩමේ ගල් වැට. ගල් වැට. ඔව්. ඈ ඇයි උඹ නිකන් තබ්බීරියලාගේ කට ඇරගෙන හතිලන්නේ ඈබාලියෝ බය වුණාද උඹ <laughs> බය මාගේ බල්ලෙක්වත් බය නැහැ ඔය හතර බයෙන් කීවත් මට බොහොම තෙහෙත්තුයි බඩගිනි දවස් හතරකින් බඩ පුරා යමක් කෑවේ බීවේද මම මෙහාට ආවේ ආපු කාර්යය මන් දන්නවා බාලයෝ ආපු කාර්යය මන් දන්නවා නමුත් උඹේ ඔය ගොරෝග්ගහ කුඹුරේ ආරාවුලක් තියෙන එක දැනගන්න එක හොඳයි. කීරාල පුතේ. ඔය හතර මහින් වල ඉතුරු ටිකක් කියලා ඉවර කරුවා නම් නේද හොඳ? ඔව් අපච්චියෝ මං කියන්නම්. එතකොට උතුරේ මායිම කිව්වා දකුණේ මායිම කිවද බං නේ නේ නේ කිවද බං මට ඇහුණා වගේ දකුණේ හිල්ලමුනේ රාල්ලගේ එකක් කියෝ හරි හරි හරි ඔය දැන් තියෙන්නේ බස්නාහිර මායිම බස්නාහිර ඒක ගම් සභාවේ අඩිපාර ඒවා ගැන ඉතින් කිසිම ආරවුලක් නෑ නෑ නෑ දැන් මෙන්න තියෙනවා නැගෙනහිර මහයිම. <laughs> ඕන් අහගනින් මල් බාලියෝ. නැගෙනහිරට ගොරොක් ගහ. ගොරොක් ගහ. කෝ ඒ ගොරොක් ගහ දැන්? යප් ඒ ගොරෝගාමැරිලා අවුරුදු 50කටත් වැඩි කියලා මයි අප්පච්චි කිව්වනේව. ආ එතකොට උඹේ කුඹුර මැද තියෙන ගහ ගොරක නෙවෙයිද? ආ ඒක සියඹල ගහක්ද? ඇඹල ආරකිලුනේ මේ ආනම මම මෙහාට ආවේ ඔය ගොරක සියඹල කතා අහන්නද? ඈ වී බුදුලක් නැට ඉල්ල ගන්නට දාවේ. ඈ මේ බල්බාලයෝ මං යනවා යන්ටෝ. මොට මං කියන දේ අහන්න බැන්නා කුඩ ගහගනි. ඔන්න මං ගියා. මමත් ගියා. අයියා අදේ බං ඒයි මං කොහමද ආපහු ගෙදර යන්නේ මලේ මයි අම්මා. බඩ ගාගෙන පල. මොඩ උල මුට්ටල. මොඩියා. පරණ වාදංචල උඩයි මට කරපු අපරාධක ධර්ම. මන්ද කොහොමද මේ කන්ද උඩ ගෙදර ඉඳලා රෑත පල්ලමේ දින මගේ ගෙදරට යාගන්නේ මේ මේ බාලයෝ උඹ බය වෙන්න එපා මේ අපි උඹව අපේ තිරිකලේ නගගෙන ගෙහුම් අසන්නම්කෝ මේ කියලා පුතේ. ඔය උපුටි රපුටික පැත්තකට දාලා මේ මේ මල් බාලයා ගෙදරට දාලා එනවා නම් හොඳ පුතේ. ඊටු හරිය අපිට පස්සේ කතා කරගන්න බැහැ. මගේ අප්පච්චි කියන්නේ තීරුමක් ඇතුවයි. ඒ ඒ හිම්බණ්ඩා ඔය සිරිකලයේ මෙහාට ආ එහෙමයි අර වරෝක Thank you. අද රංගපෑම් කීරාලා ආරච්චිල විජේරත්න බරකාගොඩ මහරාලා ආරච්චිල රත්න ඩී නම්බුගේ මල් බාලයා සුජීව මානගේ නන්දෝරිස් මයික් ප්‍රනාන්දු හීන් බණ්ඩා රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය කෝකිල අමරසිංහ සමග ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදලිනායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස 50 වසරකට පෙර නිෂ්පාදනය කළේ නන්දා ජයමාන.